Saranam Gacchami Buddham Saranam Gacchami Dhammam Saranam Gacchami ติสังฆังสารนังกัจจามิยังติสังฆังสารนังกัจจามิยังติบุตตังสารนังกัจจามิยังติบุตตังสารนังกัจจามิยังติธัมมังสารนังกัจจามิยังติธัมมังสารนังกัจจามิยังติสังฆังสารนังกัจ สังฆังนังสังฆังปาติปา बाप සීලය මග්ගඵල නිවන් තේමිත සමතිවා නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ආරණාඤ්ඤත් මනුස්ස ලෝකා සුද්ධිත සම්විද්‍යති සංයමෝච ආංචරංගාන මනුස්සයෝනි කාමි දාති විශේෂ දිනයක් වශයෙන් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහ භූමයේ ලෝතුරා බුද්ධවට සංග වදාරලා මේ සත්‍ය යවලා මේ පණතේ දවසේ සත්‍යයෙන් සමා අරණු පරිභෝගකට දැවතු පාවිච්චි කොට ශරීරයේ සීගණුම් කරලා ඉනිපන් වනයේට වැඩම කළා ඉනිපන් ගාක් මූල උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ දපතු වර්ණක කියන මේ දෙනද දෙදෑයන් පංචීයක බඳු පටවාගෙන යම් යම් තැන්වලදී කෑම පිණිස මේ මන්තේනට මදු පින්දික මත කියන්නේ අසුරවල මදු පින්දික කියන්නේ මේකේ අසුරේ ගුලි කර වර්ගල මේ දෙක කරත්තවල තියාගෙන පුරුදු වේලාවකට කෑමට ගන්න. එහෙම යනකොට මේ පිටුවන් ඉස්සරහා පිට එක්තරා දේවතා කෙනෙක් මේ තප බල්කයන්ගේ නෑ වෙන දේවතා කෙනෙක් අර කරත්ත 500 යෙන් කරත්ත රෝග මාර්ග වේ පිළිරුවා. දැන් වලක්පන් කරන්න. එතකොට සම්මිච්ඡ පුත්‍රයා එහෙලා කිව්වා මේ කතා සුභාලන කරගෙනාට නුඹලාට විශාල ලාභයක්. බුදුරජාණන් වහන්සේ දැන් 50 වෙනි දවසේ රුක්කුරා දුකට සමීරයි අතර දානයක් කරන්නේ ඒ නිසා අද නුඹලාට මුලින්ම දානයේ දෙන්න වෙලාව ආවා කිව්වා. මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට අද කල්පනා කරලා දැන් අන්තිම දානේ තරම් දෙවියක් නෑ. ඒකෙන් අදහස් කරන්නේ අත්තු හක්කලාම පූජා කරන්න කියන එක නෙවෙයි. මොකද ප්‍රවේලික වශයෙන් දානේ සහ කරන්න වෙලා තිබුණා නම් මේ මේ තිරස දානේ සහ කරන වෙලාවක් නෑ දවල් වෙලා. ඒ නිසා කල්පනා කරලා මේ කැනකගෙන අපු අක්කල අත්තු දෙක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා කල්පනා වෙලා කියන කීපන් ගාන වල වැඩ වුණු ලොකුරා බුදුරජාණන් වහන්සේ වෙත මේ දෙදෙනා කණිනා නමුත් පාත්‍රය නෑ. එදා මේ පීකාර ධර්මනා දීපු පාත්‍රය අන්තර්ධාන වුණා. මේ දැන් උන්වහන්සේට පාත්‍රයක් නෑ. එදා මේ දන් වළඳලා මුල් දවසේ මුලින් පාවිච්චි කළ පාත්‍රයේ පස්සේ පාත්‍ර දෙකක් උන්වහන්සේලා පාවිච්චි කරන්නේ නෑ. එදා පාත්‍රය අන්තර්ධාන වෙන නිසා සතරවරන් දේවරුන් පාත්‍ර හතරක් පුරා කළා. ඒ පාත්‍ර අතර එකට වෙන්න අධිෂ්ඨාන කරලා ඒ පාත්‍රයෙන් පිටවගෙන බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට මේ ජරුවන් මුදුරුවන් දමුරුවන් දෙක සරණ යන්න දැරැත්තුවා. ඉතින් මේ දෙදෙනාට මේ මුලින්ම දානේ දෙන්න පුළුවන් වෙන්න හේතුව සිටි බුදුරජාණන් වහන්සේගේ කාලේ උදිත ඕජිත කියන දෙන්නේ ඉති බුදුරජාණන් වහන්සේ සත්ත යවලා 50 දවසේ මුලින්ම දානේ පූජා කළා. මේ කාරණේ දැකලා මේ දෙනා ප්‍රාර්ථනා කළ අනාගතේ දුන් කෙනෙකුට අපට මුලින්ම දන් දෙලා වේවා කියලා. ඒකල ප්‍රාර්ථනා පරිදෙන්නම අපේ බුදුරජාණන් වහන්සේට දානේ දෙන්න පුළුවන් උනේ. ඉතින් දැන් ඒක බොහෝ බොහෝ වතාවක් මම මේ ඉස්ලාමයේ විස්තර දීලා කියනවා. ඒ නිසා ඒ ගැන දැඩි විස්තරයක් මේ මොහොතේ කිරීම අනවශ්‍යයි. දැන් අද දවසේ ඒ ආකාරයෙන් අක්කලා අක්කුරු දානේ සහිත දාන පාත්‍ර 70ක් දැන් දෙන 100ක් කැවිලි සහිත පූජා කිරීම පිණිස බලාපොරොත්තු වෙන මොහොතයි. ආරාම නාඤ්ඤත්‍ර මන්ත ලෝකා සුද්ධීත සංවිච්ඡති සංයමෝච ආනත්තං මනුස්සයෝන් කාහා ජාති මරණස්ස අන්තං ආලාරය මේ මිනිස්්‍ය ලෝකයේ වෙන කොතනකවත් මේ වාගේ ಗುಣ පුරා ගන්න තැනක් නැහැ. එතකොට ಗುಣ පුරා ගන්න කියන එකම තැන නම් මිනිස්්‍ය ලෝකයයි කාරණේ ලෝකුරා උතුරු පහළ වෙන්නේ මිනිස්්‍ය ලෝකේ. දීපේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ලක්ෂණ ලෝකේ පහළ වෙන්නේ නැහැ. පසේ බුදුවරුන් පහළ වෙන මිනිස්්‍ය ලෝකේ පසේ කුපණු ධර්ම ලෝකේ පහළ වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාන් වහන්සේලා මනුෂ්‍ය ලෝකේ පහළ වෙන්නේ බොහෝ දෙනාට යාපත පිණිසයි. දිව්‍ය ලෝකේක පහළ ඥාන සම්වත්නාතුන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. ඒ ශරීරවල සර්වජ රූප රැදි මරණය සමග කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ උපන්නාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ නොදැක්ක නොදුරු සත්‍යයන්ද කනරාතුන් වහන්සේ රැඳෙනා දුදුන් දුතු කරක් මේ ආමිත පූජා ප්‍රතිපත්ති පූජා පතලා පින් රැස් කරගන්න පුළුවන් ඒ වගේම දිව්‍ය ලෝකේ සැපරදී සැපරදී තන පින් කරගන්න කාරණේ මොකද කිසිම දුකක් දිව්‍ය ලෝකේ නැහැ සැපයෙන් මත් වෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකේ පින් කරන්න බෑ. නිරේ පින් කරන්න දුක වැඩි නිසා තනිකර සැප තියෙන තැනක පින් කරන්න ආපහු දුක දෙන්නේ නැති නිසා දුක්ඛපනිතා සද්දා දුක සද්දාව පහළීමට හේතු වෙනවා. ඒවා දුක් වශයෙන් දැලේ දුකින් ගැලවෙන්න පින් කරන සද්දාව පහළ වෙනවා. නිරේ තනිකර කිසිම සංඥා දුක නැහැ කියන්නේ ඒ නිසා හිරේ පින් කරන් ගන්න. කිසි අපලයක බලන දේ ගන්න නම් සත්කරන්නත් ඕන වතුනමන්නත් ඕන. මේ කාරණා දෙක අත්‍යයි. ඒවාගේ සැප දුක් දෙකම අවශ්‍යයි පින් කරන සත්‍යයට. මනුෂ්‍ය ලෝකේ තාකාලික එක්තරා සැපලෙකුත් තියෙනවා. ඒ වගේම දුකක් තියෙනවා. දුක දිහා බලලා ඥානවන්තය දුකින් ගැලවෙන්න මේ පින් කරන්න ඕන, දන් දෙන්න ඕන, සමාදන් වෙන්න ඕන, භාවනා කරන්න ඕන. දුකින් ගැලවෙන්න සිහි කරන ප්‍රත්‍යාව පහළ වෙනවා. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ තමයි ආලාරයේ දින්කර තුන්තන මේක තව බාහිර කරුණකින් විස්තර කරනවා නම් ඉතිහාස කතාවකින් ධර්ම ඉතිහාස කතාවකින් මේ කාරණේ පැහැදිලි කරනවා නම් විනා සිද්ධමහා රාමණේට සාවන්ති රජතුමා විහාරමා දේවීගේ වෙලාවේ උන්වහන්සේ වදාළා දැන් නුඹලා කොහොමද අපවිදින්නේ පෙර කළ පින්වන්නේ එදා තවත් දින් කරන්න කියලා ආවාද කළා. එතනදී කිව්වා ස්වාමීනි අපට තනන් කියනවා නම් දඩකරණෑ කිව්වා. එතනදී කිව්වා ඒ පිටරහතන් වහන්සේ දරුවා නුවණි දරුවන් ලබන්න කියනවාද කියලා කින් කියනවා. එතනදී කිව්වා මේ මේ පුරිණමක් දැන් අපවත් වෙන්න මේ කාමරින්වා මිල ආරාධනා කරන්න කිව්වා. ඉතින් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කොහේ උපදින්නද කැමති කිව්වා. අන්නේ මම කැමති දිව්‍ය ලෝක උපදින්නයි. මනුෂ්‍ය ලෝකේ කොහොම කරගදි එතනදී විහාරමා දේවී කියන ස්වාමීන් කල්පනා කරන්න එපා. අතුලේ පුරවාගත්ත දීතික කන්නවාගේ දිව්‍ය ලෝකේ මෙහි කරගත්ත දින් වල සැපවිපාක විඳිනා විතරයි. දිව්‍ය ලෝකෙ තුන් කරගන්න බෑ. ඊළඟ ස්වාමීන් වහන්සේ දාඩ කළා මනුෂ්‍ය ලෝකෙ ඉපදීම සම්බන්ධ. එතකොට දැන් ඒ කාරණේ මොකද දිව්‍ය ලෝකේ කුකී මගේ යාචකාදී කවුරුවත් දන් දෙන්නේ කවුරුවත් නැහැ. සමාදන් වේලා සීල රකින්නද ඒ නිසා සැප බැරි නිසා දීජනෝගේ පින් කරන්නද නිරේ දුක නිසා පින් කරන්නද ඒ නිසා පින් කරන්න පුරුවන් එකම තන මනසේ ලෝකයයි ආරාරය නිසා මනසේ ලෝකේ තමයි බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා බාල වෙන්නේ. ඒ වගේම නිර්වාණ මාර්ගයේ පාසුවෙන් දැනගන්න පුළුවන් වෙන්නේ ಗುಣ පුරා ගන්න පාපයෙන් පුළුවන් වෙන්නේ මානසික ලෝකයේ කියා ආකාර මේ සීමතාට අපමහා බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළා. එහි විස්තර කතාව නම් අපමහා බෝසතාණන් වහන්සේ නානව සංතපාලනමින් නාගදව ඉන්න වෙලාවේ කල්පනා කරා නාගදෝරේ දින් කරන්න බෑ. මනුෂ්‍ය ලෝකේ තමයි දින් කරන්න පුළුවන්. ඒ නිසා මම මිනිස් ලෝකේ උපදින්න ඉල් අරගෙන මම ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. නාම ලෝකේ සමාදන් වෙලා රකින්න සීල ભેදයට කරුණු දෙනවා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා මම මිනිස් ලෝකේට ගිහිල්ලා සීමාදාන් වෙන්න ඕනේ කියලා. උඹහත් ළඟ උන්වහන්සේ වාගේලා මෙවන් දරණ ළඟ මේ පිළිහෙල කරගෙන අදිෂ්ඨ කරනවා මගේ සමේ ප්‍රයෝජනත්ව මගේ සමගණිත්වා මතේ ප්‍රයෝජනයක්තෝ මත්ගනිත්වා ලේයින් ප්‍රයෝජනයක්තෝ ලේගනිත්වා ඇටකතු වලින් ප්‍රයෝජනයක් ඇටකතු ගනිත්වා කියා දානේ ජීවිතේ පූජා කරනවා පූජා කරලා දැන් සිල් සමාදන් වෙලා ඉන්න ඒ වෙලින් හතර දවසක් දැන් 16 දෙනෙක් එනවා මේ වැස්ස ඈතින් මේ නාගයා දැකලා උරුකලක් ආදානනේ නායගේ මොහොමක් තියෙනවා නමුත් අපි ළඟට දුවන්න පුළුවන් කියලා මේ පිට කතා කරලා අපි දුර්වල කරලා අල්ලමු කියලා. කඩේට ගිහිල්ලා අර කුරුත් ඇදුවා අර කුරුටක් ඇදුවා කතා කරලා අර කුරුත් ගෙනාවා දැන් ගෙරෙල්ලා මේ අනිත් අධ්‍යයනකට මේ නාගයා දැක්කා මේ දැක්කන් 16 දෙනා එනවා එනවා දතුකමන් කල්පනා කර අද මගේ පාරමිතා පුරා ගන්න මට කල්යාණ මිත්‍රයෙක් එනවා මට නෑදෑ විසක් කියන අනේ බොහොම හොඳයි. ඒ ඇත්තට බයක් ඇති ගැනීමක් නොවේවා කියලා පෙනේ මම ගත්තා දරණලන තුල. දැන් මේ ඉතිරිට ඇවිල්ලා අත පොළ ප්‍රකාර උල්වලින් ඇන්න. ඇනලා ආයුධවලින් තන්තන් වලට ඇන්න. ඇනලා දුර්වල කර අපමාව තථාගතයන් වහන්සේ කල්පනා කරන කුත සංඝ බාලේ තරහ ගන්න එපා. තරහ ගන්න එපා නුඹට උදව්වක් උපකාරයක් මේ කරන්නේ කරදරයක් කරනවා නෙමෙයි තරහ අරගෙන බුදු වෙන්නද කියලා ඉවසන්න ඕනේ කියලා තමන් වහන්සේ හිත හදාගෙන දැන් මේ කරන කරදර වලදී තරහක් ගත්තේ නැහැ තමන්ගේ දරුවන්ගෙන් සකලා මෛත්‍රිය ඇති කරලා සබකක්ම වේවා මේ දරුවෝ මට උපකාර උදව් කරන්න